කාලිංග මහත්මයා සමාන සානාස මට තවත් ප්‍රශ්නයක් තව කවුරුත් නැති හින්දා මම ආපු අහන්නේ සානාස දැන් වහන්සේ ඉදිරියේදී සමහරට මේ ගැන විස්තර කරනවද දන්නේ නැහැ සානාස දැන් අපි වර්තමාන භවයේ ඉඳලා උප්පත්ති භවයකට යනකොට තලාගත භවයට යනකොට මේ මේක සිද්ධ වෙන්නේ කියන්නේ විඥාන පත්‍ය නාම රූප සිද්ධ වෙන්නේ. ඒතකොට සානාස දැන් වර්තමාන භවයේදී අපිට අපි යම්සි විඥානය කියන දැනගැනීම දැනගැනීම සිද්ධ වෙනකොට අපි කියනවා නේද ස්වාමීන් නාම රූප පත්‍ය විඥාන කියලා. එතකොට මේක දෝලනයක් සිද්ධ වෙනවා. ඔය එතන මට ස්වාමීන් වහන්සේ ගොඩක් කාලයක සිට තේරුම් ගැනීමට ටිකක් අමාරු සත්‍යයක් තිබ්බේ. දැන් ඒ අවස්ථාව ප්‍රවෘත්ති අවස්ථාවද ස්වාමීන් දැන් ඇත්තටම මේවා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය විඥාන. මේ මේ මේ පටිච්චසමුප්පාදේ හැම අංගයකම ඔය ස්වභාවය තියෙනවා. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය අවිජ්ජා. එතකොට අවිද්‍යාව නිසා කුසල කුසල සංස්කාර හට ගන්නවා ආපහු කුසල කුසල සංස්කාර නිසා තමයි අවිද්‍යාව ජනිත. එතකොට සංකාරපච්චය විඥාන සංකාර නිසා තමයි විඥානය හටගන්නේ ආපහු විඥානපච්චය සංකාර. විඥානය නිසා සංස්කාර හටගන්නවා. එහෙම හැම තැනකම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ගහ නිසා, gediya නිසා ගහ හැදෙනවා, ගහ නිසා ආයෙ gedi හැදෙනවා. එතන මේ ඒ නිසයි මේක චක්‍රයක් කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අපි මේ ජීවිතේ පවත්වාගෙන යනකොට මේ කියන්නේ වර්තමානයේදී අපිට හැමතිස්සෙම සිදුවෙන්නේ නාම රූප පත්‍ය විඥානය නේද ස්වාමීන් වහන්සේ? නාම රූප පත්‍ය විඥානං ඒ වගේම විඥාන පත්‍ය නාම රූපත් අනිත් අතට පහළ වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් කිව්වොත් ස්වාමීන් වහන්සේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු ඉදිරියට යන්න ඕන කියලා හිතනවා. ඒ ඉදිරියට යන්න ඕන කියලා හිතනකොට ඒ සිතුවිල්ල නිසා චිත්තජ රූප හටගන්න. ඒ චිත්ත මේ චිත්තජ වායුව. ඒ චිත්තජ වායුවේ බලයෙන් තමයි අර රූප කොටස හැසිරෙන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමු අපි ද්වේෂය ඇති කරගන්න. ඒ ද්වේෂය ඇති කරගන්නකොට මේ මාංශපේශි තද වෙන්නේ චිත්තජ රූප කොටාශයක් ජනිත වෙනවා. ඊට පස්සේ අපි බරක් ඔසවනකොට ඒකට අවශ්‍ය ජවය ගන්න ඒ චිත්තජ රූප කොටසක් හටගන්න. මේ විදිහට අපි ජනිත කරන සිත් වලින් රූප හටගන්න. එතකොට විඥානපච්චය රූප. ඊට පස්සේ විඥානපච්චය නාම. ඒ ඇති කරගන්නා විඥානය නිසා එතනින් එහාට ආපහු නාම પરම්පරාවකුත් ජනිත වෙනවා. දැන් අර හටගන්න අලුතෙන් හටගන්න විඥානය නිසා එතනින් එහාට වේදනා සංඥා සංඛාර ඊට පස්සේ ආපහු විඥාන ඒකත් එක්ක පැටලි පැටලි පැටලි පැටලි දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා මුලින් හටගන්න විඥානයක් නිසා එහෙමයි සරණංශ බොහොම පින්න බහන්සේට තේරුම් ගන්නයි තේරුම් ගන්නයි